අරුණ මනතුංග මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊ타ත්ම වටිනා කරුණු පැහැදිලි කරපු දේශනාවක් ඒ වගේම ස්වාමින් වහන්සේ කියවාරේ අපිට උපදේශක් දුන්නා මේවා පුළුවන් තරම් ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරලා ප්‍රශ්න හැවොත් ඊ타ත්ම වටිනවා කියලා. අන්න ඒ වගේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ ප්‍රශ්නකුයි අහන්න සූදානම් වෙන්නේ. ඒ වගේම ස්වාමින්වහන්සේ ඊයේ හැන්දෑවේ දේශනාවක් කරා අන්තර්ජාලය හරහා ජීහි ජීවිතයේ ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා කියන. අන්න ඒකටත් මේ අහන දේ සම්බන්ධයි. එතකොට ස්වාමින්වහන්ස මේක වුණේ අවුරුදු 12කට විතර ඉස්සෙල්ලා මට වෙච්ච සිද්ධියක්. ඒකෙදි පෙනහල්ල සිදුරු වුණා. ඒක මෙඩිකල් එමර්ජන්සි එකක් කියලා කියන තත්වයක්. එතකොට ඒක වුණාම මෙතන වෛද්‍යවරුන්ට නම් තේරෙයි අර හුලම් එළියට ගියාම හුස්ම ගන්න බොහොම අපහසු වෙනවා. ඒත් එක්කම ඊට අධික වේදනාවක් ඇති වෙනවා. මේ බොහොම චුට්ටයි හුස්ම ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් මේ බයක් වුණත් ඇති වෙන්න පුළුවන් දැන් මැරෙන්න යනවා කියලා. එතකොට ඩොක්ටර්ස්ලා කියන්නේ ඉස්සෙල්ලම ඌරක් කැනලා එළියේ එළියට අර වාතය ටික අරගෙන ඊට පස්සේ ශල්‍ය කර්මයක් කරන්න කියලා. මම ওই දෙකම කරේ නැහැ. ඒකට හේතුව තමයි මට ප්‍රතිජීවක ඖෂධ බොහොම විස වෙන නිසා. ඒ වෙනුවට මං කරේ බොහෝ කාලයක් පුහුණු කරලා තිබ්බ නිසා ආනාපාන සතිය අර සියුම් වෙච්ච ඊටාත්ම අඩු වෙච්ච ස්වාස තත්වය තුල හිත කලබල කරගන්නේ නැතිව ඒක එක්කම ඊ타ත්ම තැම්පත් තත්වයකට හිතගෙන ගියා. ඒකට බොහොම උදව්වක් වුණා මොකද ඊට ඉස්සෙල්ලා මම ගොඩක් කරලා අර සියුම් වෙන තත්වයන් අත්දැකලා තිබ්බ නිසා ඒක හේතු වෙන්නේ නැති විශාල උදව්වක් වෙන්නේ නැති. ඉතින් එතෙන්දී ස්වාමින්වහන්සේ අපිට අද කියලා දුන්න වචනයක්ම පාවිච්චි කරොත් ඉන්ද්‍රිය වෙත නොපැමිණි ආරම්මණයක් වෙත සිත යොමු කිරීම කියන දේ විතක්කය ගැන කිව්ව දේ එතෙන්දී අර විදියට ගියාම එන්න එන්නම හිත පුදුමාකාර විදියට සංසිඳුණා ඒ වගේම සිරුරත් සංසිඳුණා හුඟක් වෙලාවට සති දෙකක් තුනක් විතර ඇඳක් උඩ උඩ බැලිය අතට හිටියේ හැරෙන්නවත් බෑ ඉතින් ඒ තත්වයේදී එන්න එන්න පස්සේ ඒක සුව වුණා කිසිම මේ වෙදකමක් මොනවත් නැතුව ඒතර නෙමෙයි ජයග්‍රහණී හැටියට මම දකින්නේ ඒක ප්‍රාතිහාර්යයක් වගේ පෙනුනට ඒක නෙවෙයි මම දැන් මට තේරෙනවා ඒ තියෙන தත්ත්වය ඒකයි මේ ඊයේ කියපු ධර්මදේශනාවට සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වේ අර ඊ타මත්ම හුස්ම අඩු වෙනකොට අඩු වෙනකොට හිත බය කරගන්න නැතුව ඒකත් එක්කම පල්ලෙහාට ගෙනියන්න පුළුවන් නම් සංසුන් තත්වයේ ඊටාත්ම සංසුන් තත්වයකට ගෙනියනකොට මේ අපිට තේරෙනවා මම ආයනය වැඩ කරන හැටි. එතකොට සක්කාය දිට්ඨිය වැඩ කරන හැටි. ගැටීම ඇති වෙන හැටි ඕවත් එතන පේන්න පටන් ගන්නවා. ඒතකොට තව තවත් හිත සංසුන් වෙනවා. ඒදී මට හිතුණා ඒ ඒක මගේ ලොකු වාසනාවක් හැටියට දැන් මම සලකනවා මේ වෙච්ච සිද්ධිය ඒ දේ ගන්න පුළුවන් කියලා හිතෙනවා මරණයේදී මරෙන්න යනකොට මේක මේ විදිහට අඩුවේදී අඩුවේදී යන තත්වයක හදිසියකදී මරණය වුනේ නැත්තම් එතකොට ඒ බය නැති කරගෙන පල්ලෙහාට පල්ලෙහාට ඊටාම සියුම් තත්වයකට හිත ගෙනිහිල්ලා එතෙන් නිදහස් කරගන්න පුළුවන් මරණයත් එක්ක දැන් ඕකෙන් පස්සේ මට මැරෙන්න තිබ්බ බය කියන එක හොඳටම අඩු වෙලා තියෙන්නේ ඒ වගේම මේ ප්‍රැක්ටිස් එක දිගටම ගෙනියනවා ඒ පරයන්කයක් කරනකොට ආපහු ඔය தත්ත්වය මතුවෙන්නත් පටන් ගන්න තියෙනවා ඒ සංසුම් බව ඔව් ඇත්තටම දැන් ආනාපාන සතියේ තියෙන හරියට ඒක පුහුණු කරනකොට හිතෙන විශේෂත්වය තමයි කායික සංහිඳියාව මානසික සංහිඳියාව කියන දෙපැත්තම ඇති වෙනවා. දැන් ආස්වාස ප්‍රස්වාස කියන්නේ කාය සංඛාර. එතකොට කය පවත්වන, කය නඩත්තු කරන මූලික ශක්තිය නිසා තමයි කාය සංඛාර කියලා කියන්නේ. එතකොට දැන් මේ කය ගොඩාක් ක්‍රියාකාරී නම් ආවේගකාරී නම් ඒ වගේ වෙලාවට අපිට ඉක්මනට ඉක්මනට හුස්ම ගන්න ඕන වෙනවා. දැන් දුවනකොටත් අපිට වේගයෙන් හුස්ම ගන්න ඕන වෙනවා. ඇයි අර කාය සංකාර ප්‍රමාණය වැඩිපුර ඕන වෙනවා. දැන් මේ දහණය ක්‍රියාකාරීත්වය වැඩි නිසා. ඒ වගේම දිව්‍ය නැති වුණාට අපි මානසිකව යම් ආවේගකාරී තත්වයකටපත් වුණොත් එතනදිත් අපට වේගවත්ව ලේ ගමනාගමනයත් වැඩි වෙනවා. ඒ වගේම ආස්වාස ප්‍රස්වාස කිරීමේ වේගයත් වේගවත්ව වැඩි වෙනවා අපිට දැනෙනවා. ඒ මොකද අර කයේ ව්‍යාකූලත්වය නිසා වැඩි ප්‍රමාණයක් මේකට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. දැන් යම් කෙනෙක් ආනාපාන සතිය ප්‍රගුණ කරනකොට ඒතනත්තාට ටිකෙන් ටික දැනෙන්න ගන්නවා අර පස්සම්භයං කාය සංකාරං ඒ කාය සංස්කාරය සංසිඳන ආකාරය. ඇයිද සංසිඳෙන්නේ? කය සංසිඳෙන්න සංසිඳෙන්න මාංශ පේශි සංසිඳෙන්න සංසිඳෙන්න අර ආස්වාසයෙහි ලොකු අවශ්‍යතාවයක් නැතුව ගිහිල්ලා ඊතා සියුම් දෙයකින් යැපෙන්නට පුළුවන් වෙනවා. දැන් මේ தත්ත්වය හරියට ප්‍රගුණ කරලා තිබ්බොත් අපි හිතමු පස් ගොඩකට යට වුණා කියලා. පස් ගොඩකට යට වුණාට පස්සේ අනිත් අය හාරලා එළියට ගන්න තෙක් මැරෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ පවත්ව ගන්න පුළුවන් මේ ක්‍රමය පුහුණු කළොත්. හැබැයි ඔබතුමා කිව්වා වගේ එක පාට භීතිය ඇති වුණොත් ඒ භීතිය විසින් කම්පණය කරනවා. මාංශ පේශි සම්පූර්ණයෙන්ම ඒවට ආවේගයක් ඇති කරනවා. ඊට පස්සේ හෘදය වේගවත්ව කම්පණය වෙන්නට පටන් ගන්නවා. මොකද අර අවශ්‍යතාවයට ලේ පොම්ප කරන්න. ඒ වගේම තමයි වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ඇදලා ගන්න ඕන වෙනවා. එතකොට එහෙම වුණොත් ඒ තැනත්තාට අර පවතින ස්වභාවයත් එක්ක නඩත්තු නඩත්තු වෙන්න බෑ. දැන් අපි ආනාපාන සතිය වඩමින් ඉන්නකොට උනත් මනස පොඩ්ඩක් වෙනත් අරමුණකට ගිහිල්ලා ආවේගකාරී වුණොත් සැනකින් අපිට දැනෙන්න ගන්නවා අර ආස්වාස ප්‍රස්වාසයේ අර සියුම් බව නැති වෙලා නැවතර අලුත් තත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේවා අපිට කායික මානසික වශයෙන් හොඳට අධ්‍යයනය කරලා ওই විදිහට අත්දැකීම් ලබා ගත්තාම අර කිව්වා වගේ අනතුරකදී ඔක්සිජන් අඩු තැනකදී අපි පොළවේ වැළලුණු අවස්ථාවක දියේ ගිලුණු අවස්ථාවක ඊළඟට හදිසි අනතුරක් වෙච්ච අවස්ථාවක ශරීර අභ්‍යන්තරයේ ওই විදිහට යම් යම් paludu වෙච්ච අවස්ථාවක ඒ වගේම මරණාසන්න වෙනකොට paludu වීම නැති වුණාට අපේ පෙනහල්ලේ ගොඩාක් හුඟක් දෙනෙකුට සෙම නිසා දැන් අපේ රේරුකානේ මහානායක හඳුර අපවත් වෙනකොට අපි දැක්ක අන්තිම අවස්ථාව වෙනකොට සෑහෙන වෙලාවක් ගත වෙනවා එක් හුස්මක් ඇතුළට ඇදලා ගන්න. ඒක පිට කරන්නත් ඒ වගේම ලොකු කාලයක් ගත වෙනවා. එතකොට එක ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියකට සෑහෙන්න කාලය ගත වෙනවා. ඒ මොකද අර පෙනහළු ගර්ත හුඟක් වෙලාවට අර සෙම වලින් පිරීලා. එතකොට ඒවේ අවකාශය අඩුයි. එතකොට ඇතුළට ගන්න පුළුවන් ප්‍රමාණයත් අඩුයි. පිටකරන්න ඒකේ නම්‍යශීලී කර්මන්නේ ගතියත් අඩුයි. ඉතින් මේ වගේ අවස්ථාවල ඒ රෝගියාට බරපතල වෙහෙසක් පීඩාවක් දැනෙනවා. හැබැයි ආනාපාන සතිය හොඳට පුහුණු කරලා තිබුණොත් ඒ අවස්ථාවේ අර අල්ප වායු ධාරාවෙන් යැපෙන්නට පුළුවන් නඩත්තු වෙන්න පුළුවන් ලොකු පීඩාවක් නැතුව මේවා පුහුණු කරලා තිබුණ නැත්නම් ඒ අවස්ථාව Tamanට දැනෙන්න පුළුවන් බරපතල විදිහට ඇඟපත හිර කරනවා මේක උපකරණයකට දාලා අඹරන්න වගේ අර අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ බඩ කපනවා වගේ වරපටකින් හිස බැඳලා දෙපැත්තට අදිනවා වගේ ගිනි ගොඩක දාලා පුලුස්සනවා වගේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි ආදී ක්‍රියාත්මක වෙන ස්වરૂපයන් අපට දැනෙන විදිය. එතකොට මේ බඳු අවස්ථාවක අපේ මනස සංසුන්ව පවත්වා ගන්න පුළුවන් නම් බොහෝ කොට අර වේදනාවත් සමනය වෙනවා. ඒ වගේම අල්ප ආස්වාසයකින් අපේ කය නඩත්තු කරගන්නට ඒක ලොකු උදව්වක් වෙනවා. ඉතින් ඒ తত্ত্বය අපි අත්දැක්කහම අපට ඕනම මොහොතක දැන් වර්තමානයේ විශේෂයෙන් මනෝ උපදේශකවරු පවා මේ ආස්වාස ප්‍රස්වාසය රිලැක්සේෂන් එක්සර්සයිස් එකක් හැටියට ඒ කියන්නේ ඉහිල් කිරීමේ අභ්‍යාසයක් හැටියට ඕනම මොහොතක තමන්ට ලොකු කම්පනයක් ඇති වෙච්ච අවස්ථාවක එහෙම නැත්නම් භීතිකාවක් ඇති වෙච්ච අවස්ථාවක යම් වැඩක් යම් කතාවක් කරන්න අපි සමාජයේ ඉදිරියට යනකොට ඇති වෙන කම්පනය මේ හැම එකක්ම සමනය කරන්න ඉහිල් කිරීමේ අභ්‍යාස හැටියට පවා අද ආනාපාන සතිය පාවිච්චි කරනවා ඔය ගුණය නිසා. ඉතින් ඒ නිසා ඒ தත්ත්වය හඳුනාගත්තන් පස්සේ අපිට ගතසිත සැහැල්ලුවෙන් පවත්වන්නත් පුළුවන්. ඒ සැහැල්ලු බව ඊළඟට අපිට විදර්ශනාව සඳහා ලොකු පිටුවහලක් කරගන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒක ඊ타මත්ම වාසනාවන්ත දෙයක් කියලා පස්සේ හිතෙනවා. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට කිව්වට ඒක පිළිගන්නේ නැහැ. නමුත් දැන් ස්වාමින් වහන්සේ කියපු කතාවත් එක්ක තේරෙන්නේ නැති. ඒක මොකද දැන් මේ අකුසලයක් නිසා වෙච්ච කාය විඥාණය ඒක සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හරව ගන්න ආනාපාන සතියේ ශක්තියක් තියෙනවා. ඒ වගේම අර සංසුන් වීම පමණක් විතරක් නෙවෙයි එතන ඊට පස්සේ විදර්ශනා පැත්තේ ගොඩාක් දේවල් පේන්න ඒක ඒ අවස්ථාව ගන්නත් පුළුවන් ඒ තුලින් මරණීය වුණොත් මං හිතන්නේ නරක තැනකට යයි කියලා ඒ தත්වයට ඒක හරි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සරණයි